කළ හැකි සුපින්වත් ඔබ සැමට. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සතිය පුරාවටම දේශනාවන් සාකච්ඡාවන් පවත්වනවා. කතංචානන්ද අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති දානන්ද වික්කුණෝ චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපාමනාපං සෝේවං පදානාති uppannang කෝමේ ධම්මනාපං uppannang අමනාපං uppannang මනාපමනාපං තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛාති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. ඒ අනුව අපේ ජීවිතය සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නට උවමනායි. ඒ සඳහා අපි හොඳින් විමසලා බලන්න ඕනේ කුමක්ද කළ යුත්තේ කියලා. ඉතින් මේ අරමුණෙන්ම ප්‍රායෝගිකව සූත්‍ර ධර්ම වල තියෙන බොහෝ කරුණු සාකච්ඡා කරන්නට නෙවෙයි අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන සිද්ධ කරන්නේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගත්ත හැකි ධර්ම කරුණු කීපයක් සූත්‍ර වලින් උපුටාගෙන ඒවා විමසලා ඒවා ජීවිතයට එකතු කර ගැනීම සඳහායි අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ කටයුතු කරන්නේ එහි තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙල සාකච්ඡා කරන්න කියලා කවුරුත් දන්නවා. දැන් අද අලුත් සතියක් මේ 19 වෙනි සතිය දැන් මම හිතනවා මේ වෙනකොට අපේ දෛනික දිනචරියාව කවුරුත් කරගෙන යනවා වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම වුණොත් අපේ විශාල දියුණුවක් <clears throat> පැහැදිලිවම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතය නිවැරදි කරන්න චර්යාත්මකව තමන්ගේ දෛනිකව කරන වැඩ කටයුතු තම වීරයකින් ඊටාම සිහියකින් කළොත් තමයි අපිට අදාළ ජයග්‍රහණ ඇති කරගන්න පුළුවන් වෙන්නේ. සිතන්ඩනට ඕන යමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ සාරාංශකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම් පිරුවා නියත විවරණ ලබා ගත්තයින් පස්සේ කියලා අපි දන්නවා. එහෙනම් සම්මා සම්බුද්ධත්වය වගේ ඒ උතුම් තත්වයකටපත් වෙන්නත් කොච්චරනම් ඛේදනීය ඉතිහාසයක් තියනවාද බෝධිසත්ව ජීවිතේ. කොච්චර දුක දුෂ්කර ක්‍රියාව කියලා කියන්නේ ඒ වගේ විශාල දුක්ඛිත කාලයක්. මේ ඒ ඒ ළඟා කරගන්න ජයග්‍රහණයන් ගත්තාම ජීවිතයේ මොහොතකට හිතලා බලන්න ඒ කුමන හෝ ඉහළම தত্ত্বය සම්මා සම්බුද්ධත්වය ඉන් මෙහා තියෙන සියලුම ජයග්‍රාහී අරමුණු ලෞකික හෝ වේවා ඒවා පිටිපස්සේ වීරයක් අධික වීරයක් අධික සිහියක් අධික කැපකිරීමක් නේද හරියට ඛේද වාචකයක් වගේ අපේ වීරයෙන් දිනු වෙච්ච තාත්තා කෙනෙක් අරන් බලන්න අම්මා කෙනෙක් අරන් බලන්න නේද හ්ම් ඒ හැම කෙනෙක් මේ වගේ ගොඩක් මහන්සි වෙලා ගොඩක් වීරයෙන් කටයුතු කරලා අදාළ ඉලක්කවලට ගිහිල්ලා තියෙන්නේ කාටවත් පහළ වෙච්ච ඉබේ පහළ වෙච්ච දෙයක් නේද? දැන් උදාහරණයක් විදිහට අපි බණ කියනකොට පැය ගාණක් බණ කියනකොට අපිට බෑනේ අප්පා බලන්නකො හාමුදුරුවෝ පැය ගාණක් බණ කියනවා. උන්වහන්සේට පහළ වෙලා ඒක එහෙම තමයි හිතෙන්නේ. නේද? සමහර අය ගැන එහෙම සමහර ජයග්‍රහණ දැක්කම සමහර අය චතුරව යම් භාෂාවක් කතා කරනකොට එයාට පුළුවන් බාන්නෝ. හැබැයි එයාගෙන් තමයි අහලා බලන්න ඕනේ ඒක පුහුණු වෙන්න කරපුවා කැපකිරීම කොච්චරද කියලා. ඒ වගේ තමයි හැම දෙයක්ම ඉබේ පහළ වෙනවා. හුඟක් අය ධර්ම අවබෝධය කියන එක නම් ඉබේ පහළ වෙනකම් බලන් ඉන්නවා. ඒක නම් කවදාකවත්ම වෙන්නේ නැහැ. ඒ සඳහා අධිකතර කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් අන්න ඒ කැපකිරීම කරන්ටයි අපි මේ ඔය දෛනික දිනචරියාවක අවශ්‍යතාවය පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් නුදුරු දවසක අපි ඒක පිළිබඳව වැඩියෙන් කතා කරන්න ඕන ආයතනයක්. කතා කරලා මේක නැවත කරනවද නැද්ද කියලා විමසලා බලන්න. කරලා බලන්න අපි මේ පිළිබඳ කතා කරා බොහෝ වශයෙන් තමන්ගේ ජීවිතය කොච්චර වෙනස් වෙලා තියෙද කියලා බලා ගන්න පුළුවන්. උදේ පාන්දර දැන් මම හිතන්නේ වැඩි දෙනෙක් තමන්ගේ අරමුණ මෙනෙහි කරනවා ඇති. තමන්ගේ ලොක්කම දුර්වලතාවය හොයාගෙන මම කිව්වා අරමුණ සකස් කරගන්න කියලා. ඒක මෙනෙහි කරනවා ඇති කියලා මම හිතනවා. ඒකෙන් තමන්ගේ දියුණුව ඇති කරගන්න. ඉතින් සතියෙන් සතියට සතියෙන් සතියට අපිට අපේ දුර්වලතාවයන් හඳුනා ගන්න අවශ්‍ය කරන දේවල් තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. යම් යම් සතිවල ටිකක් ගැඹුරු දේවල් අතර වාරේ සමහර සතිවල සරල දේවල් වුණත් කළ යුතු දෙයක් තියෙන හැම තැනකම හැම එකකදීම අපිට කරන්න ඕන දෙයක් තියෙන බව හැම කෙනෙකුටම ඉතාම පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් අද අපි බලමු බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබිච්ච ඉතා දුර්ලභ ධර්මතාවයක් පිළිබඳව සාකච්ඡාවක් සිදු කරන්නයි මූලිකව හදන්නේ. මෙහි සඳහන් වෙන්නේ ඇහෙන් රූපයක් දැක යම් මනාපයක් අමනාපයක් ඉපදුනාද ඒ මනාපය අමනාපය හඳුනා ගන්න. හරි? ඒ ඒ ඉපදුන මනාපය අමනාපය අඳුනගෙන සෝ ඒවම් පජානාති ඒක දැනගන්නවා යම් කෙනෙක් දැනගෙන ඒ මනාපමනාපය සංකතයි හෝලාරිකයි පටිච්චසම්පන්නයි. මේක නිකන් හට හටගත් එකක් නෙවෙයි මේක හේතු නිසා හටගත් එකක්. හරිද? ඒ හේතුව හරියට හඳුනා ගන්න ඕනේ. හැමදාම කියනවා අපිට අපේ පින්නත් නේ තණ්හා උපදින්නේ නැත්නම් අපිට දුක් උපදින්නේ. මේ මේ මෙතන ඉන්නවද කියලා බලන්න පොඩ්ඩක්. හරි මේ අපිට යම් කිසි තැනක දුක් උපදින්නේ මේ මට උදේම කෙනෙක්ව දකින්න ඕනේ කියලා හිතෙනවා. එතකොට මම ඒ දැකින්න රුචිකත්වයක් තියෙන කෙනා පේන්න නැහැ. කිලෝමීටර් 10ක් විතර ඈත ඉන්නේ. දැන් දුකයි. නේද? දැන් පීඩනයක් තියෙනවා. දැන් රත් වීමක් තියෙනවා. ඒ රත් වීම පීඩනය අපහසු ගතිය නැති කිරීම සඳහා මම කරන්නේ මට දැනෙන හේතුව අයින් කරන එක. නේද? මම හැම වෙලේම උත්සාහ කරන්නේ මට දැනෙන හේතුව අයින් කරන එක. මොකද්ද මට දැනෙන හේතුව? අර අර දකින්න නැති හින්දා මට දුකයි. එච්චරයි. නේද? එහෙම නේද? ඔව්. එහෙනම් ඒක ඒ දුක නැති කරන්න මොකද කරන්න ඕන? දුවලා ගිහලා බලන්න ඕන. බලපුවම හරි. නේද? එහෙම නේද මගේ හිතට මගේ හිතට දැනෙන්නේ එහෙම නේද? ඒක හරිද? ඒක වැරදි. මගේ හිත රිදුනේ අහවලා දකින්න නැති හින්දාද එහෙනම් එයා දැක්ක ගමන් මගේ හිත සැනසෙන්න ඕනේ. එහෙනම් එයා පිනිපිනි ඉද්දිම මං ආපහු එන්න ඕනේ කියලා හිතද්දි මොකද වෙන්නේ? එයා දැන් පේන්න ඉන්නවා. එහෙනම් දැන් ගිහින් එන්න. දැන් ඉතින් මේ පේන්න ඉන්නවනේ. හරිද? දැන් අර සතුටට මොකද වෙන්නේ? ආපහු යනවා කියලා හිතිච්ච වෙලාවේ නම් හිතුනේ කොහෙටද? සිතට. දැන් මේ මිනිස්සයා ළඟම ඉන්නවා. මේ පුදුලද ළඟ ඉන්නවා. එයාගේ පෙනීමෙන් නම් මගේ සතුට ඇති උනේ. දැන් ආපහු යන්න හදනවා කියනකොට වෙනස් වෙන්නේ මොකද්ද? හිතයි වෙනස් වෙන්නේ. එතන මොකුත් නැහැ. ආපහු දැන් මම යන්නයි හදන්නේ. තව විනාඩි 5කින් මම යනවා. හරි එතකොට මේ ඉන්නවා මේ ළඟ. එහෙනම් ඒ ඉඳීමෙන් වැඩක් වෙන්නේ නැහැ. කොහෙද වෙනස් වෙලා තියෙන්නේ? සිත. එහෙනම් සම්පූර්ණ ප්‍රශ්නේ තියෙන්නේ හිතේ බව අපිට තේරුනේ නැහැ. හරිද? එතකොට මේ තැනත්තා අනුදැකීම අපේ ගෙදර ඉන්නවා කියනකොට 10 දෙනෙක්. 10 දෙනාටම මේ තැනත්තාව පේන්න නෑ දැන්. 10 දෙනාටම දුක් ඇති වෙන්නේ එකම ගානටද? අපි 10 දෙනාම මෙයාට කැමතියි කියලා හිතන්න. මේ මේ කෙනාව අපේ සහෝදරයෙක් කියලා හිතන්න. මෙයාට අපි 10 දෙනාම ආදරේ. ඉතින් උදේම 10 දෙනාටම හිතනවා දකින්න ඕනේ කියලා. හරි මොකක් හරි හේතුවක් වුණොත් මෙයාව මතක් වෙනවා. මොකක් හරි සිද්ධියක් ඉඳලා. 10 දෙනාටම දුක් ඇති වෙන්නේ එකම ගානටද? දකින්න ඕනේ, දකින්න ඕනේ, දකින්න ඕනේ කියන හැඟීම ඇති වෙන්නේ එකම ගානටද? එහෙනම් එකම වස්තුව හමු වේ. ඇයි එක එක වෙනාට එක එක ගාන? වස්තුව නිත්‍යයක්, වස්තුව නියතයක්. වස්තුව අපි නියත කරා. එහෙනම් එක එක කෙනාට මොකද දුක් එක එක ගන්න එහෙනම් ඒ වෙනස තියෙන්නේ ඒ ඒ කෙනාගේ සිත්වල ඒ ඒ කෙනා අරයට කොච්චර බැඳිලා තියෙනවද බැඳිලා තියෙන ප්‍රමාණය අනුව දුක් ඇති වෙන එහෙනම් පැහැදිලිවම එතන දුක් ඇති වෙන්න හේතුව ඒ ඒ කෙනා තුල තියෙන තණ්හාව ඒ ඒ කෙනා තුල තියෙන ඒ වස්තුව කෙරෙහි තියෙන තණ්හාව එහෙනම් තණ්හාව වෙනස් වෙනකොට තණ්හාව අනුලෝමවම සමානුපාතිකයි. අනුලෝම සමානුපාතිකයි කියන්නේ නේද ගණිත මූල ධර්මයක්නේ මොකද්ද එක එක එක සාධකයක් වැඩි වෙනකොට අර සාධකය වැඩි වෙනවා නම් කියනවා අනුලෝම සහනම් තණ්හාව අනුලෝමවම සමානුපාතිකයි දුකට නේද තණ්හා වැඩි වෙනකොට දුක් වැඩි වෙනවා තණ්හා අඩු වෙනකොට දුක් අඩු වෙනවා තණ්හාව නැති වෙනකොට දුක් නැති වෙනවා එහෙනම් මට ඇති වෙච්ච මනාපය හෝ අමනාපය ඇති උනේ අර පුද්ගලයා පේන්න නැති හින්දාද නැත්නම් අර පුද්ගලයා ගැන තියෙන මගේ ළඟ තියෙන තණ්හාව හින්දාද ඔන්න අද පැවරුම අද දවසේ අපේ පැවරුම අපි දන්නවා සමුදා දවසේ පැවරුමක් ඇති කරගන්නවා කියලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් මම පොඩි දෙයක් ගන්නෙ හැබැයි අරගෙන ඒක අපේ ජීවිතේට නේද දමලා ගහන්න ඕනේ ඇතුළෙම හිටින්න නේද බලන්න ඒ විදිහට කරන්න පුළුවන්ද කියලා මේක පින්වත්නි මතක් වුණා මතක් වෙන්න ඕනද නැද්ද මම අහනවා අපේ හැම කෙනෙක්ගෙම අපි තණ්හාව අයින් කරගන්න ඕනේ මිනිස්සු අපි බෞද්ධ දර්ශනයට අනුව තණ්හාව අයින් කළගත යුතු අය ඇයි මේ ස්වභාව ධර්මයේම තියෙන සිත නිවා ගන්න සිත නිවෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ස්වභාවික වැඩපිළිවෙල. ඒ ස්වභාවික වැඩපිළිවෙල කොහේ හරි තැනකින් තල්ලුවක් වැටෙන්න ඕනේ. ඒකත් ස්වභාවිකමයි වෙන්නේ. ඒකයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච කාලයකට මේ තල්ලුව හම්බෙන්න අපිට හම්බෙනවා අපිට. ගිනි ගන්නවා වගේ තියෙන මේ ඇස් කන්නාස දිව ශරීර වලට මොන තරම් දේවල් දැම්ම ඒ ගින්න නිවෙන්නේ නැහැ. ගිනි ගොඩකට මොන හරි දාපුවාම ඒ දාන වේලාවටපත් වෙනවා නේද? පත් වුණාට ඒක තිබ්බ තැනක සලකුණක්වත් නැහැ. දුරකථනයක් අරගෙන එක රූපයක් දැකලා මනාපයක් ඇති වෙලා ඒක දිහා ටිකක් බලන් ඉඳලා ඊළඟ රූපෙට තල්ලු කරනවා ඒක. නේද? ඊළඟ එකට ඊළඟ එකට تعلق කරනවා. කලින් දැක්ක ඒවා නිසා උපදින්ච සතුට චුට්ටකින් නෑ. ඒක ඊළඟ රූපේ දකින්න ඕනේ. ඒක ඒකේ සතුට ඊළඟ මොහොතේ නෑ. ඉතින් කොච්චරවක් වගේ ගින්නට පිටුරු දානවා වගේ හරියට නිකන් එක එක රූප මේ ඉවරක් නැතුව මේ ඇස් දෙකට පෙන්වන්න ඕනේ. නේද? ඒව නැති වුණොත් බොහෝම පීඩාකාරී තත්ත්වයන් වලටපත් වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා කියන මේ වැඩපිළිවෙලෙහි අපි මේන් අත මිදීම සඳහා අපිට මේ ඉවරක් නැති සැඩ පහරකට අහු වුණා වගේ සුලිසුලෝගකට අහු වුණා වගේ ඉවරක් නැති මේ වැඩපිළිවෙලෙහි ඉවරක් කරගන්න නම් අතුලාන්ත තණ්හාව අයින් කරගන්න ඕනේ. තණ්හාව තියෙන තුරු මේ ඇස් දෙකෙන් රූප දකින්න, ශබ්ද අහන්න, ගන්ධ රස ස්පර්ශ ලබන්න කියලා ඉවරක් නැතුව හිත ඉල්ලනවා. ඉල්ලනකොට ඉල්ලන්නේ නිකන් නෙවෙයි හොද්දට රිදවමින් ඒ සංඥා එන්නේ නේද? අපේ තුලින්ම එන හඳුනා ගැනීම එන්නේ රත්ත්‍රීම් දැවීම් සහිතව සංස්කාරයන් සිද්ධ කරගෙන කියන්නේ අපි හූරගෙන පුච්චගෙන සමහර මතකයන් එන්නේ නේද? ඒක හරියම කර්මකාර වැඩක්. මේකෙන් ගැලවීමක් නැති හැටි ගැන අපි චුට්ටක් හිතන්න මම මොකද කරන්නේ මං හරි අසරණ තත්ත්වයක වැටලා ඉන්නේ. මම කෙනෙක්ව දකින්න ඕන කියලා මගේ හිත පිච්චෙනවා. මං ගිහලා ඒවා පෙන්නනවා ඉතින්. ඉතින් පෙන්නනවා දැන් ඉවරද වැඩි. නේද? පෙන්නාගෙනම හිටියා කියන්නකෝ. අපි අපි හරියටම තේරුම් ගන්න ඕන කාරණාව හිතනවා හරි නෑ. මගේ ළඟම හිටියනම් හරියටම හරි කියලා. හරි ඒකින්ද යනවා මම හිතමු විදේශ රටකට යනවා ගොඩ ඈතක. ලෝකේ එහා පරතරටම යනවා දැන් බලන්න කියලා. මොකද ඉන්න බෑ. හරි කොහොම හරි එනවා කියලා යනවා. හරි කියන්නේ එහෙම එකක් කියලා. ඔච්චර වහන්සලා ගියා කියන්නකො. ගිහිල්ලා දවසක් දෙකක් යනකොට මොකද වෙන්නේ? අර දැක්ක ගමන් තිබ්බ සන්තෝෂය පිරීතිරි යන්න තරම් ඇති වෙච්ච සතුට පිරීතිරි යන්න තරම් ඒක නිවිලා ගිය අර මහා ලොකුවට ගිනි ගන්න දුක මේ ඉද්දිම ඉද්දිම දැන් සමහර කතා කරපු පළවෙනි වචනේ හින්දාම නේද ආය මහා දුකකින් ඉන්නේ කියන ආවගෙනේ මට පාවලා දැන් නම් තියෙන්නේ කියලා කියනවා නේද ඊළඟට අපි හිතන්න එහෙම වුණාට පස්සේ දැන් එපා වෙලානේ. චුට්ට දවස් දෙකක් විතර අයින් වෙලා හිටියා කියලා. දැන් මොකද වෙන්නේ ආය? දැන් ආයන් අර ගිනියනවා. නේද? දැන් එකම දේ කර කර එකම දේ කර කර ඉන්න වෙලාවද නැද්ද? ගැලවෙන්න පුළුවන්ද? නැහැ ගැලවෙන්න පුළුවන්කම නැහැ. ඉතින් අපි ඔක්කොම හරියට මොකක් හරි දෙයකට ඇලිලා වගේ නේද? ගැලවෙන්න බැරුව උමනාව තියදී මොකක් වගේද? ෂඩ පහරකට ගහගෙන යනවා වගේ. සැඩ පහරකට වැටුනහම අකමැත්තෙන් වුණත් අපි සැඩ පහරත් එක්ක ගහගෙන යනවා. අන්න ඒ වගේ මේ ජීවිතයේ අපි එක එක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් වලට බැඳිලා තියෙනවා. මේ බැඳීම් එක රිදෙනවා නම් Tamanට දැවෙනවා පිච්චෙනවා වගේ දැවෙනවා නම් ඒ සංඥා එද්දි හිතෙන් එතන ඇතුලේ තියෙන්නේ මොකක්ද සකස් වෙන්නේ? තණ්හාව. දැන් ඕක නොදන්න දෙයක් නෙමෙයි මම මේ කිව්වේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එවැනි රිදිවිලි හමු වේ මේකට හේතුව තණ්හාවයි කියලා මට දැනෙන්න ඕනද නැද්ද? ඒ සංඥාව ඒ සංඥාව මට තියෙනවද? කෑමක් දකින්නකොට කණ්ඩ මොන කියලා ආසාවක් ඇති වෙනකොට තණ්හාවෙන් දැන මේක තියෙන්නේ. හරිද? කවුරු හරි මට බයිනකොට තණ්හාවෙන් දැන මට මෙරි දෙන්නේ. එතන මොකද්ද? මොනවා කරේද? ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව. කෙනෙක් අපිට අප්‍රිය වචන කියනකොට මට රිදෙන්නේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව. කෙනෙක් නොමනා වැඩ කරනකොට මට රිදෙන්නේ මනා වැඩ පිළිබඳ තියෙන තණ්හාව නේද? යහපත් වැඩ දැකීමේ පිළිබඳ මට තියෙන තණ්හාව. මේ සියල්ලට හේතුව මගේ අතුලාන්තයේ තියෙනා වූ තණ්හාව. එහෙනම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුව ඇහැට රූපයක් දැක කනට ශබ්දයක් අසා නාසයට ගන්ධයක් දිවට රසයක් ශරීරයට පහසක් මනසට ආදරය ආදී ධම්මයක් අරමුණු වෙලා තණ්හාවක් උපදිනකොට අරමුණු වෙලා මනාපයක් හෝ අමනාපයක් උපදිනකොට මේක පටිච්චසමුප්පන්නයි මම එකක් විතරක් ගන්නම්කෝ මේක පටිච්චසම්පන්නයි මේක හේතුවක් ඇතුව උපදින දෙයක් කුමක්ද හේතුව තණ්හාව හේතුව කියලා මේ උපදින දේ තණ්හාවෙන්දයි සිද්ධ වෙන්නේ කියලා හැම නිමේෂයකම එවැනි රිදිවිලි, තැවිලි හමුවේ මගේ මතකයට එනවා නම් මගේ සිත තණ්හාව අයින් කරන වැඩ පිළිවෙලට යනවද නැද්ද? නේද? එහෙනම් ඒකේ පළවෙනි පියවර විදිහට වෙන්න ඕනේ. නේද? පටිච්චසම්පන්නව හිතනවා නම් තණ්හාවයකට හේතු වෙලායි තියෙන්නේ කියලා දැනෙන්න ඕනේ. දැන් එහෙම දැනෙන්නේ නැත්තේ ඇයි? ඇයි අපිට එහෙම දැනෙන්නේ නැත්තේ? නේද? කවුරු හරි බැන්නොත් අපි කියන්නේ මම හරිම හරිම කලකිරීමෙන් ඉන්නේ. දැන් සමහර අය මෙහෙම ඕන තරම් කියලා මං අහලා තියෙනවා. බලන්නකො අපේ ලොකු පුතාගේ වැඩ හින්දා මං හරිම කලකිරීමකින් ඉන්නේ. නේද? එහෙම කියලා නේද? අපේ මහත්තයාගේ වැඩ හින්දා අපේ නෝන මහත්තයාගේ වැඩ හින්දා මං හරිම කලකිරීමකින් ඉන්නේ. මට එයා එයා හින්දා මං හරි තරහෙන් ඉන්නේ. මේවා හරි වචනද? මේවා හරි වචනද? ලෑස්ති වෙන්න වෙනස් වෙන්න. ඇයි ලොකුවට මාත් එක්ක එකතුලා නමක් දාගත්තේ නිවැරදිම වෙනසකට කියලා. නේද? මම එහෙම කියනකොට කට්ටිය ඔළුව හොල් හොල් එහෙම කිව්වා. ඔව් අපි නිවැරදිම වෙනස් වෙන්න ලෑස්ති කියලා. එහෙනම් වෙනස් වෙන්න ලෑස්ති වෙන්න ඕනේ. නේද? මූණ එල්ලගෙන, තැවි තැවි, දැවි දැවි ඉන්න අවශ්‍යතාවය නැහැ. නේද? සිතුවිලි වෙනස් කරගන්න ඕනේ. මට දැනෙන්න පටන් ගන්න විදිහට මගේ මනස හදා ගන්න ඕනේ. මේ ඔක්කොටම හේතුව කාගේ වැරද්දද? මගේ වැරද්ද. මම ඔකට හැමදාම කියන උදාහරණය ආයෙ කියන්නම්. ඇයි ආයුධ දුන්නේ? ඇයි ආයුධ දුන්නේ අනිත් අයට මටම අවශ්‍ය වෙලාවට පහර දෙන්න කියලා. ආරක්ෂක වැටක් සහිතවයි අපි උපන්නේ. උපන් වෙලාවේ මට මොකක්වත් කවුරුවත් ගැන කැක්කුමක් තිබුණේ නෑ නේද? කාගේවත් ගැන රිදීමක් තිබුණේ නෑ. මමම තමයි මේ ආයුධ ආයුධ කට්ටලයක් හදලා නේද? දීලා අනිත් කට්ටියට පාට ඔයාට ඔන්න අවසරය තියෙනවා කැමති වෙලාවට මට අනින්ද මේකෙන් කියලා. කීප දෙනෙක් අයින්වද නැද්ද? සමහර අය එක දිගට අයින්වද නැද්ද? නේද? අනිනකොට රිදෙනවද නැද්ද? මොකද්ද මම කිව්වේ? ඒ තමයි බැඳීමක් ඇති කරගන්න ඉඩ දීලා. නේද? තමන්ගේ තමන්ගේ සිතේ කොටසක් තමන්ගේ ඒ කියන්නේ ආරක්ෂක වැට කඩලා ඇතුල් වෙන්න ඉඩ දීලා ආයුධ ටිකකුත් දීලා ඕන වෙලාවක ඇතුල්ලා අනින්න. දැන් ඉතින් මොකද කරන්නේ? අර කැමති වචන එක එක වචන කියනවා. එක එක ක්‍රියාවන් කරනවා. මෙහි හොඳට රිදෙනවා. නේද? ඒකට ඉඩ දුන්නේ මමයි. ඒක කාගේවත් වැරද්ද නෙවෙයි. මගේ වැරද්ද. අහවලාගේ වචනවත් අහවලාගේ ක්‍රියාවත් නෙවෙයි. මොකද මට බැඳීම් තියෙන අයගේ වචන ක්‍රියා හින්දායි මට රිදෙන්නේ. මට බැඳීම් නැත්නම් ඒව රිදෙන්නේ නෑ. එහෙනම් තණ්හාවට ඉඩ දුන්නේ කවුද? මගේ මගේ සිත විවර කර මම නේද? ඕන වෙලාවක ඇතුල් වෙලා ඒක පාරන්න ඒක විදවන්න ඉඩ දුන්න එක මගේ වැරද්ද. නේද? එහෙනම් මේක සියලු දෙයට හේතුව තණ්හාව කියන එක අපේ සිත්වල නිබඳව নিরතුරුව නැගෙන විදිහට අපේ හිත හදන්න ඕනේ. මේක මේ මේ මනාපයක් අමනාපයක් කියලා හඳුනාගෙන ඒක නැති කරගන්න අපි හඳුනා ගැනීම විතරක් කතා කරමුකෝ හෙට කතා කරමුකෝ නැති කිරීම ගැන මොකද එකක් ඉස්සෙල්ලා කරගෙන ඉන්න බෑ. මේ හඳුනා ගැනීම සඳහා ගත විය යුතු කාලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හඳුනා ගැනීම සඳහා ගත යුතු කාලය පිළිබඳ. ඇහෙන් රූපයක් දැකලා මනාපයක් අමනාපයක් ඇති වුනහම මේ මනාපය අමනාපය පටිච්චසමුප්පන්නයි කියලා මම එකක් විතරක් ගත්තා. පටිච්චසමුප්පන්නයි. ඒක තණ්හාවෙන්ද සිද්ධ වෙන්නේ කියලා. හඳුනා ගැනීම සඳහා ගත විය යුතු කාලය දවසක් පැයක් ඇසිපිය හෙළන මොහොතකට වැඩිය අඩු කාලයකදී ඊට වැඩිය අඩු කාලයකදී කනට ශබ්දයක් අසා නම් ඇසුරු සනක් ගසන කාලයකට වැඩිය අඩු කාලයේදී නාසයට ගන්ධයක් දැනී නම් ඇද වෙච්ච නෙළුම් කොලයකට වතුර වැටෙනවට වැටෙනවට ඒක අතරින් අයින් වෙනවට වැඩිය අඩු කාලයක් දිවට රසයක් දැල්ලා නම් මනාපයක් අමනාපයක් ඉපදින්නේ. ඒක තණ්හාවෙන්දයි සිද්ධ වෙන්නේ කියන එක දැනගත යුතු කාලය නිරෝගී පුරුෂයෙක් දිවාග තියෙන කෙළමිදා එළියට දාන්න උත්සාහ කරන කාලයට වැඩිය අඩු කාලයක්. හයට පහසක් ලැබිලා නම් මේ මනාපය අමනාපය ඇති වෙන්නේ නිරෝගී පුද්ගලයෙක් වක්කරගත් අතක් දිගාර ගන්න යන කාලයට වඩා අඩු කාලයකින් මනසට ආදරය ආදී ධර්මයක් ලැබිලා නම් මේ මනාපයමනාපය උපදින්නේ ඒක තණ්හාව හින්දායි කියන එක සඳහා ගත කළ යුතු කාලය හරියට රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩයකට වතුර වැටුනහම වතුර බිඳුවක් වැටුනොත් ඒක තිරිස් කාලා අයින් වෙලා යනවා වාගේ කෙටි කාලයකින් දැන් හිතේ මේක නම් හරියන්නේ නැහැ මේක ප්‍රායෝගික නෑ කියලා ධර්මය ප්‍රායෝගික නෑ කියලා හිතන හැම වෙලෙම අපේ පින්වත්නි අපි කල යුත්තේ තමයි අපේ හිත විමසන්න ඕනේ. මේ හිත කියන උපකරණය මේ කියන වැඩපිළිවෙලට යෝග්‍යද? හරිද? මේ කියන වැඩපිළිවෙලට යෝග්‍යද කියලා බලන්න හිත කියන උපකරණය මේ විදිහට ක්‍රියා කරන්න පුළුවන් එකක්ද? එහෙමයි අපි ඒක පිළිබඳ විශ්වාසය ගොඩනගාගන්නේ. හරිද? විශ්වාසය ගොඩනගාගත්තේ නැත්නම් ශ්‍රද්ධාව නැති වෙනවා. එහෙනම් විමසා බැලීම යුතු වෙලිය යුතුව තියෙනවා. මේ බලන්න මම බොහොම සාන්තව ඉන්නවා ඉන්නකොට මේකත් ඉන්න මගේ අමනාප පුද්ගලයෙක් හරි මං ඒ පුද්ගලයා මෙහෙම කරලා මේ මෙහෙ මෙහෙම දකින්නකොටම ඇසිපිය හෙලීමද එතනින් එතනින් එහාට මේ ඇසිපිය හෙලීමද වේගවත් නැත්නම් මේ දකින්නකොටම ඇති වෙන තරහද වේගවත් මගේ මේ උපකරණයේ මෙහෙම කරලා බලනකොට ඒ තැනත්තා දකිනකොට මට ඇසිපිය හෙලීමක් කියන එකක් සිද්ධ වෙනවා කියන එකද වේගෙන් සිද්ධ වෙන්නේ නැත්නම් තරහ එනවා කියන එකද වේගෙන් සිද්ධ වෙන්නේ. හා. එහෙනම් ඇසිපිය හෙලීමට වඩා වේගයකින් යම් හැඟීමක් යම් චේතනාවක් ඇති වෙන ස්වභාවයක් මගේ මේ උපකරණය තුළ මගේ මේ පරිගණකය තුළ නේද සිද්ධ වෙනවද නැද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද ඒක භාවිතා කරන්න පුළුවන් මානසිකාරයක් මගේ සතු ඇතද නැද්ද? ඇත. හා. එහෙනම් මනාපයක් අමනාපයක් උපදිනකොට මගේ సంతානයේ යම්කිසි දෙයක් හින්දා ඒක තණ්හාව නිසා උපදින්නේ කියන එක ඇස්පියෙන්න වේගයට වඩා වැඩි වේගයකින් මගේ ඇතුලාන්තයට එන විදිහට හදන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? ඒක නේද? ඒක නෙවෙන්නම් මම මේ කියන්නේ. රුවන්වැලි සෑය දකිනකොට ගෞරවය කියන එක උපදින්නේ මෙහෙම දැකලා ඇස පියහෙලන්නේ ඉස්සෙල්ලද නැද්ද? හා. එහෙනම් යමක් දැක්කහම අර අවශ්‍ය කුසල හැඟීමක් කුසල හැඟීමක් උපදවා ගන්න ඒ හැඟීම නිර්මාණය කරගත්තොත් අතුලාන්තේ ඒ හැඟීම වර්ධනය කරගත්තොත් ඒක ඇස පියහෙලන වේගයට වැඩි වෙනවද නැද්ද? අන්න එහෙම එකක් හදාලා තබා ගැතිය ගත යුතු තියෙනවා. ඒක හදන්න ඕන එක. කොහොමද හදන්නේ? බලන්න අපි මේවා තේරුම් ගත්තාම අපේ පින්වත්නි මේ ක්‍රියාකාරීත්වය අපේ තුළ තියෙන මේ ක්‍රියාකාරීත්වය નિවැරදිව තේරුම් ගත්තාම අපිට කිසිම ගැටලුවක් නැතුව මේ ඉලක්ක වලට යන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? ඇයි මං තැවි තැවි දැවි දැවි ඉන්නේ? ඇයි මං මේ පිච්චි පිච්චි ඉන්නේ? නේද? අනිත් අය මත රඳා පැවති පැවති අනිත් අය මත විසඳුමක් නැතුව ඉන්නේ ඇයි? විසඳුමක් නැති විදිහට ඉන්නවා හුඟක් අය. අනුන්ගේ නපුරු වචන ඉස්සරහා නපුරු ක්‍රියා ඉස්සරහා ඉන්නේ පිපාසිත පිපාසිතව ඉන්නවා වගේ මම හැමදාම කියනවා. නේද? පිපාසිතව ඉන්න කෙනා මොනවද? වතුර ඉල්ලන්නේ හැම වෙලේම. ඒකින්ද මේ සිත හැම වෙලේම ඉන්නේ පිපාසිත. මොන පිපාසාවෙන්ද? යහපත් වචන ඕනේ, යහපත් ක්‍රියා ඕනේ කේන්ද්‍රිකකා කියන්නේ. නේද? ඒ කියන්නේ ඔකනේ යහපත් වචන යහපත් ක්‍රියා කියලා නෙමෙයි කියන්නේ. කොහොමද කියන්නේ? නේද? මට ආදරෙන් කතා කරන්න මට තරහෙන් කතා කරන්න එපා මට මෙහෙමයි මට මෙහෙමයි ඉතින් මේ මම ඔයාලට කියන්නේ විකාර කෝලං නාඩගම් කියලා නේද මේ අනුන්ගේ ප්‍රිය වචනයකට අනුන්ගේ ප්‍රිය යහපත් ක්‍රියාවකට මේ මොකද මේ මැරෙන්න හදන්නේ නේද ඇයි ඒක අරගෙන ඉවර කරන්න ඕන එකක්ද ඉවර කරන්න පුළුවන් එකක්ද නේද මේ ලෝකේ හැමදාම මට ඕන හැටියට හදලා තියාගන්න පුළුවන් එකක්ද මට ඕන හැටියට ලෝකේ හදන්න බෑ. ලෝකේ තියෙන සැබෑ ස්වභාවයට ගැළපෙන විදිහට මං හැදෙන එකයි කරන්න ඕන. ඒ කියන්නේ මගේ හිත. නේද? මගේ හිත හිතේ තියෙන පොඩි අපගමනයක්. අපගමනයක් කියන්නේ පොඩ්ඩක් ඈත් වීමක් තියෙනවා සත්‍යයෙන් ඈත් වීමක්. අන්නේ සත්‍යයෙන් ඈත් වීම හින්දා මේ ලෝකේ නැති දේවල් පිළිබඳව මේ ලෝකේ සැබෑවට නැති දේවල් පිළිබඳව මගේ හිත බලාපොරොත්තු ඇති කරගන්නවා. නේද? ඒකින්ද මොකද කරන්නේ මේ ලැබිලා තියෙන වස්තු දිගටම තියෙයි කියලා මෙයා ලෑස්ති කරගෙන මෙයා හැම අත්දැකීමුත් ලබනවා. ඒක දැන්නම් ඊයේ තිබ්බ ආදරේ මට අදත් දැනෙනවා. ඒක මේ හිතත් දැනෙනවා. මේක නම් වෙනස් වෙන එකක් නෙවෙයි. එයා තනියම තීරණ ගන්නවා. නේද? හරියට එක දිගට හයියෙන් වැස්සොත් දවස් දෙක තුනක්. නේද? හරියට එක දිගට වැස්සොත් දවස් දෙක තුනක් කවුරු හරි කෙනෙක් මෝඩ මිනිස්සෙක් තීරණයක් ගන්නවා. මේ වැස්ස කවදාකවත් නවතින්නේ නැහැ කියලා. අපි එහෙම තීරණය කරනවද? ඇයි අපි දන්නවා වහින්න හේතු ඇතුව එක්කෝ අර අර පැත්තෙන් නේද බෙන්ගාල බුක්කේ ප්‍රශ්නයක් මොකක් හරි අවපීඩනයක් මොනවා හරි කාරණාවක් තියෙනවා. ඒ කාරණාව නැති වෙනකොටම වැස්ස නැති වෙනවා. ඕක අපි වචනෙන් වැස්ස දකින්නට වචනෙන් කියනවද? අපේ හිතෙන් අපි වචනෙන් කියනවද? නෑ. කිව්වේ නැතුණට කවදාකවත් අපි වැස්ස ගැන බලාපොරොත්තුවක් තියාගන්නවද? එක දිගට තියෙයි කියලා. නෑ. අන්න ඒ වගේ Tamanට ආදරයක් ලැබෙනකොට Tamanට වෙනත් රූපයක් ලැබෙනකොට, ශබ්දයක් ඇහෙනකොට, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලැබෙනකොට අන්න ඒ වගේ බලාපොරොත්තු නැති වෙන තත්යකටපත් වෙනවා. ඒ පිළිබඳ සැබෑ තත්ත්වය පිළිබඳ පණිවිඩය මගේ තුල තියෙනවා නම් නේද? එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අපි දැඩි බලාපොරොත්තු වලට යන්නේ වැරදීමකින්. මේ ලෝකෙ කිසිම කිසි දෙයක් නේද? මේවා ඕලාරිකව සකස් වෙන දේවල්. තදින් සකස් වෙන දේවල්, රළුව සකස් වෙන දේවල් මිසක්ක මට ඕන තැනට ගන්න පුළුවන් එක නෙවෙයි. එහෙනම් දැන් අපි පැවරුමට යන්නේ කොහොමද කියලා බොහෝ දේවල් කතා කරා. දැන් අපේ හිතට දැනෙනවා මේක විය යුත්තක් කියලා. කොහොමද අපි මේ தත්ත්වය උදා කරගන්නේ කියන එක සරලව තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක කරන්නම ඕනේ. හරි. මම මෙහෙම කියන්නම්. අපි මේවා කලින් කලින් කතා කරලා තියෙනවා. නමුත් නැවත නැවත කතා කරන්න ඕනේ. එතකොට තමයි අපිට අතුලාන්ත හදාගන්න පුළුවන් එකම උපක්‍රම ටික තමයි මෙතන තියෙන්නේ. මේ අදහසක් ඇති වෙන දැන් මම මෙහෙම කියන්නම්. වාහනයක යනවා අපි. හරිද? නැත්නම් වාහනයක් පෙන්වන නැත්නම් වාහනේ යනවා අපි එකතු වෙලා කීප දෙනෙක්. එක්කෙනෙක් වාහනේ එන්ජින් ගැන හොඳට දන්න කෙනෙක්. තව කෙනෙක් වාහනේ පේන්ටින් ගැන හොඳට දන්න කෙනෙක්. තව කෙනෙක් වාහනේ රෝද ගැන හොඳට දන්න කෙනෙක්. තව කෙනෙක් ඔය ශෛලන්සර් වගේ ඒවා ගැන හොඳට දන්න කෙනෙක් ඒ සිසිලන පද්ධතිය ගැන හොඳට දන්න කෙනෙක් කියලා හිතන්න. රේඩියේටර් ගැන ඔක්කොම දන්න කෙනෙක්. නැත්තම් මොනව මොනව හරි සද්ද වෙනවා. සද්ද වෙනවා සහ මේකේ අඩුපාඩු තියෙනවා. අඩුපාඩු හින්දා මේ වාහනේ ගමනේදී ගැටලු වගේක් තියෙනවා. යම් සද්දයක් එනකොට අර එන්ජින් එකේ ගැන දන්න කෙනාට මේකේ පින්තාරු කිරීම පැත්ත, පේන්ටින් පැත්තේ තියෙන අඩුපාඩුවක් ලේසියකට පේනවද? නේද? දැන් දොරක හරි හොයාගන්න බැරි සද්දයක් එනකොට එන්ජින් එක ගැන දන්න කෙනා මොනවද කියන්නේ? හොයාගන්න බැරි සද්දයක් වෙනවා දැන් මේකේ අද්දි ඩගස් ඩගස් කාලා. එයා බලන්නේම දොරක් බුරුල් වෙලා මොකක් හරි එකක් වෙලා කියලා. නේද? මේ කවුද? මේ අර පින්තාරු කිරීම ගැන දන්න කෙනා. එන්ජින් ගැන හොඳට දන්න කෙනා හැම වෙලේම බලන්නේ මේ දෝෂේ නම් මොකක් හරි මෙන්න මේකේ දෝෂේ තමයි මේක මෙතන තමයි මෙතන මෙහෙම වෙලා ඇති කියලා. රෝධ ගැන හොඳට දන්න කෙනා හැම වෙලේම එයාට සංඥාව එන්නෙම මේක රෝධයක හරි මොකක් හරි ඒ කැරකෙන පද්ධතියේ තියෙන මොකක් හරි එකම තමයි කියලා. එහෙමද නැද්ද? ඇයි ඒ? ඇයි එහෙම වෙන්නේ? ඔක්කොටම තියෙන මනුස්ස సంతාන. ඔක්කොටම තියෙන මනසකාර. එකම සිද්ධියක් මේ වෙන්නේ. එක එක්කෙනාට එක එක්කෙනාට එන්නේ දෝෂය දැනෙන්නේ එක එක විදිහට. ඒ තමයි එයා අධ්‍යයනය කරලා තියෙන්නේ. එයා ආශ්‍රය කරලා තියෙන්නේ. නේද? එයා ඉගෙන ගන්නකොට මෙන්න මේ වගේ මේ වගේ හුරු සබ්දයක් ආවොත් මේකෙන් එන්නේ මේකෙන් එන්නේ කියලා එයාට අදහසක් එන්නේ ඒක අධ්‍යයනය කරලා තියෙන්නේ ආශ්‍රය කරලා තියෙන්නේ ඒ විදිහට හින්දා. පිළිගන්නවද? නේද? මටත් තියෙනවා අතීත සිද්ධි බොහොමයක්. අතීතයේ වෙච්ච දේවල් තියෙනවා බොහොමයක්. ඒ තැන්වලදී මට හොඳට සිද්ධිලා තියෙනවා. තාමත් ඒවා මතක් වෙනකොට හේතුව විදිහට මතක් වෙන්නේ මොකද්ද? අපි දැන් කවුරුර බෑන් එකක් කියලා. කවුරුර මට හොඳටම බෑන්නා. දැනුත් මතක් වෙනකොට රිදෙනවා. ඒ දවස්වල මම පුදුමාකාර රිදිල්ලකින් හිටියේ. එයා බෑන්න හින්දා. නේද? තාමත් එහෙම නේද ඉන්නේ. නමුත් දැන් මේ සිද්ධිය අරගෙන හොඳට බලන්න. කවුරු හරි කෙනෙක් ගැන මම හුඟක් ආදරෙන් හිටියා කියලා හිතන්න. දැන් නෑ පසු කාලීනව එක නැති වුණා. ඒ දවස්වල මම එයා පිළිබඳ දැඩි රිදීමකින් හිටියේ. එයා කෙරෙහි තිබුණා වූ තණ්හාව හින්දායි. නේද? කොතන හරි මගේ අතීත ජීවිතයේ දුක් ඇති වුණා නම් ඒ දුක් ඇති වෙච්ච හැම දෙයකටම හේතුව තණ්හාව. අන්න ඒ සංසිද්ධිය අන්න ඒ හේතුව යෙදිලා තියෙන්නේ කොහොමද කියලා ඒ සිද්ධි අරගෙන අපි මොකද කරන්න ඕන? විශ්ලේෂණය කර කර බලන්න ඕනේ. නැවත නැවත බලන්න. කවුරු හරි මට බැන්නා. බැන්නා ඒ අතීත සිද්ධිය. බැන්නාම මට රිදුනා. දැනුත් මට මතක් කරන්න කියන්නේ එයා බැන්නේ හින්දා මට රිදුනා. මම ඒක වෙනස් කරන්න ඕන. වෙනස් විදිහට හිතන්න ඕන. මොකද්ද? එදා මට එච්චර රිදුනේ නැත්තනින් නම් මේ හාමුදුරුවෝ කිව්ව කතාව. ඇතරෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන කාරණා. එදා මට සිදුනේ එදා මට සිදුනේ ප්‍රිය වචන කෙරෙහි තිබ්බ තණ්හාවෙන්ද. හරිද? එදා මට සිදුනේ ප්‍රිය වචන කෙරෙහි තිබ්බ තණ්හාවෙන්ද. අහවල් ආහාරයක් මට මතක් වෙනවා. ඒ ආහාරය ගන්න නැතුව මං හරි පීඩුනේ හිටියේ. එහෙනම් එදා මට සිදුනේ ඒ ආහාරය කෙරෙහි තිබ්බ තණ්හාවෙන්ද. එදා මට සිදුනේ ඒ තැනැත්තාව තැනැත්තිය දැකීම පිළිබඳ මට තිබ්බ තණ්හාව හින්දා. අන්න එහෙම අපිට වෙච්ච දේවල් ඔක්කොම වෙලා තියෙන බොහෝ සිද්ධි අරගෙන ඒක තුල තණ්හාව යෙදිලා තියෙන හැටි ගැන අපි මොකද කරන්න ඕන? හොඳින් බලනවා ආව් මේ තියෙන තණ්හාව මේ තියෙන තණ්හාව මලගෙදරක් වෙලා. පොලිමර අඬනවා. හැබැයි අඬන කට්ටියගේ පොලිමේ පොඩි වෙනසක් තියෙනවා. සමහර කට්ටිය මිනි පෙට්ටිය ළඟ වැටි වැටි අඬනවා. සමහර කට්ටිය ඊට මෙහා ඉඳගෙන සාමාන්‍ය ඇඬිල්ලක්. හරිද? සමහර කට්ටිය ඊටත් මෙහෙන් ඉඳගෙන මුණ එල්ලගෙන ඉන්නවා. එන අයත් එක්ක ශෝකය කතා කරනවා එහෙම. සමහර කට්ටිය ඊටත් එහෙන් ඉඳගෙන ඒ පවුලෙම කට්ටිය සමහර අය සමහර අයත් එක්ක වෙලාවකට හිනහත් වෙවි කතා කර කර ඉන්නවා. සමහර අය මිදුළු දිහාටම වෙලා ඉන්නවා සමහර අය සෙල්ලම් කරනවා. නේද? කැරම් ක්‍රීඩා කරනවා තව එක එක ඒවා කර කර ඉන්නවා නේද? මොකද මේ කට්ටිය වෙනස්. අන්න මට දැනෙන්න ඕනේ මම ඒක ඒක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලනවා මේ සිද්ධිය. හ්ම් අර වැටි වැටි කලන්ත දදා වැටලා තියෙන එයාගේ හිතේ අධික තණ්හාවක් තිබ්බ කෙනා. අර මැරිච්ච කෙනා ගැන නේද? ඊට මෙහාටලා මූණෙල්ලගෙන කඳුළු පෙරපෙර ඉන්නේ කලන්ත දාලා වැටෙන්නේ නැද්ද? එයාට අඩුයි ඒක මෙහෙම වෙනවා. උඩට එනවා අඩුයි. නේද? තණ්හා උඩට එනවා අඩුයි. හරිට වැඩි අඩුයි. ඊට මෙහා පැත්තෙන් මූණෙල්ලගෙන වගේ ඉන්නේ එයාට ඊට වැඩි අඩුයි. ඊට මෙහා පැත්තෙන් කතා කර කර ඉන්නේ hina වෙන්නේ ඊටත් වැඩි අඩුයි. ආන් එහෙම බලනවා. හරිද? එහෙම එක එක්කෙනාට රිදෙන්නේ තණ්හාව අනුව කියලා අර සිද්ධි ඔක්කොම අපි ආශ්‍රය කරනවා. අපි හිතමු එකක් ගමු. මම එක දිගට එක දිගට පුහුණු කරනවා. අතීතයේ මට අනුත්ය හින්දා පරුස වෙච්ච අවස්ථා ටික ඔක්කොම අරගෙන හරිද? හැම එකක්ම අරගෙන ඒ කියන්නේ අනිත්‍යයේ පරුස වචන හැමුවේ මම පරුස වචන කියපු අවස්ථා ගන්න. ඒක තියෙනුනේ ඕන තරම් නැද්ද? එතන පරුස කියන්නේ මොකද්ද? අනිත්‍යව කලඹවීම සඳහා තමන්ගේ පැත්තෙන් නේද? තරහ ගැටීම් සහිතව කියන වචන. ඒ වගේ කියන බොහෝ අවස්ථා මම මෙහි කරනවා. මම අහවල් දැන අහවල් වෙලා මෙහෙම කිව්වා, අහවල් වෙලා මෙහෙම කිව්වා, අහවල් තැනදි මෙහෙම කිව්වා, අහවල් තැනදි මෙහෙම කිව්වා කියලා මෙහි කරනවා. ඒ ඔක්කොටම හේතුව මගේම තිබ්බ ප්‍රිය වචන කෙරෙහි තිබ්බ තණ්හාව. ප්‍රිය වචන කෙරෙහි තිබ්බ තණ්හාව කියලා මට හොඳට දැනෙනවා දැන්. මොකද මට මට මම සමහර අයගෙන් ප්‍රිය වචන බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාලා නිකන් අප්‍රිය වචනයක් කිව්වා කියලා මට ඒ තරම් ප්‍රශ්නෙකුත් නෑ. මට ගොඩාක්ම ප්‍රියව ඉන්න කෙනෙක් අප්‍රිය වචනයක් කිව්වොත් දැක්කේ සිදිල්ලා හිත දෙනවා. එහෙනම් මම එයාගෙන් ගොඩාක් ලොකු ප්‍රිය වචන එහෙම නේද? අපි ගොඩාක් ළඟින් ඉන්න කෙනෙක් පොඩි වචනයක් කිව්ව ගමන් මොකද වෙන්නේ? හරි තමයි. මාස ගානකට ඇති. නේද? ඇයි මේ? එයාගෙන් මම වැඩිපුර ප්‍රිය වචන බලාපොරොත්තු වෙනවා කියන්නේ ඒ තණ්හාව කියන හැටි. එහෙනම් ওই සිද්ධි ටික ඔක්කොම මම හොඳට පැත්ත කරලා හොඳට මෙනෙහි කරනවා. මෙහෙමයි. මම අහනවා ඇත්තටම එහෙම එහෙම හොඳට මෙනෙහි කරොත් මං කියන හින්දා කියන්න එපා. එහෙම හොඳට අතීතයේ ඒ සිද්ධි ගැන මම මෙනෙහි කරලා තිබ්බොත් යම් හේයකින් දැන් මට කවුරු හරි බැන්නොත් මට තරහ ආවොත් අමනාපයක් ආවොත් ඇත්තටම මට ඒ අදහස එන එකක් නැති වෙයිද? ඔය පැත්තෙන් මට බයිනවටම මෙන්න මේ තණ්හාවෙන් මට ලැබෙන්නේ කියන හැඟීම එන එකක් නැති වෙයිද? අර විදිහට හොඳට පුරුදු කරලා තිබ්බොත්. නේද? අර විදිහට මම හොඳට පුරුදු කරලා තිනවා කොහොමද පුරුදු කරලා තින්නේ ඇත්ත? අපේ වචන හම්බෙච්ච සිද්ධි ඔක්කොම මම මෙනෙහි කරනවා. මෙනෙහි කළා මේ හැමතැනකදීම මට තණ්හාව හින්දායි තණ්හාව හින්දායි තණ්හාව හින්දායි කියලා එක හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. දැන් ඇත්තටම කෙනෙක් මට අප්‍රිය වචන කියනවා. නේද? අන්නේ අප්‍රිය වචන කියනකොට මගේ මතකයට එනවද නැද්ද මේක තණ්හාවෙන්දයි මගේ තණ්හාවෙන්දයි කියලා නේද? එන්නේ කෙන විදිහට එහෙනම් හදාගන්න පුළුවන්ද බෑද? එහෙනම් මගේ අතීතයේ ගිහලා මම මොකද කරන්න ඕන? අතීතයේ වෙච්ච මට හෝ වෙච්ච අනිත් අයට හෝ වෙච්ච මේ අප්‍රසන්න වචන ඉදිරියේ මිනිස්සු රබර් බෝලේ පොළාපනිනවා වගේ කඩාපනින්නේ ඒ අයගේ තුල ප්‍රිය වචන කෙරෙහි තියෙනා වූ තණ්හාව. කියන එක මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මගේ හිත ඒ සිද්ධිය හොඳට විශ්ලේෂණය කරලා සකස් කරගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? කෙනෙක් අප්‍රිය වචනයක් කියනකොට සෝතේන සද්දං සුත්වා කණෙන් සද්දයක් ඇහිලා මනාපයක් අමනාපයක් උපදින විට මේ මම එහෙම කියනව නෙවෙයි. නේද ධර්මයේ තියෙන දේවල්. එහෙනම් මනාපයක් අමනාපයක් උපදිනකොට ඒක ඕලාරිකයි. ඒක සංකතයි. ඒක පටිසම්පන්නයි. එහෙනම් මේ මනාපය අමනාපය ඉපදෙන්නේ අපි දැන් අමනාපය කියලා ගත්තේ කණෙන් ශබ්දයක් ඇහිලා මේ අමනාපය උපදින්නේ පටිච්ච මොන මොකක් හේතුවෙන්ද? තණ්හාව හේතුවෙන්. මගේ තුල තියෙන මගේ මෙතන ඇතුළාන්තයේ තියෙන තණ්හාව හේතුවෙන් කියලා මගේ මනසට හරි පණිවිඩය එන විදිහට මගේ මනස සකස් කරන්න පුළුවන්මයිද බැයිද? එහෙනම් තවරම හරි. මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ සතියෙම අපි ඔක හදන්න ඕනේ. හරිද? සතියක් තියෙනවානේ. සතියම මේක හදනවා, අපේ මනස සකස් කරනවා. මොකද්ද? මට හැම දුකක් හමු වේම දැනෙන්න ඕනේ මගේ තණ්හාවයි මේ දුක් වලට හේතුව. එතකොට මේ කායික දුක් කොහොමද දන්නේ? කායික දුකක් ඇති වෙනකොටත් ඒක හරියම වටින කාරණාවක්, ඉතාම වටින කාරණාවක්. මේ මොකද්ද කායික දුක් කියන්නේ මොනවාද? කායික දුක් කියන්නේ එහෙනම් මේතන තියෙන ආකාරයට නේද? මෙතන තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස නැත්නම් චක්කු සෝත ගාහන ජීව කාය කයෙන් ස්පර්ශයක් ලැබමනාපයක් අමනාපයක් උපදින විට එතනත් දුකක් ඇති වෙනවා නම් සියලු දුක් වලට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තණ්හාව කියලා. දැන් ඔන්න දැන් මේ දැන් මගේ කකුලක් හදනවා කියන්නේ. හ්ම්. ඒක තණ්හාවෙන්ද? නේද? කෝ දැන් බලන්න අපිට කොච්ච කොච්චරනම් ලොකු ලාභයක්ද මේක හදාගත්තොත් කියලා බලන්න. ඇයි අපේ කය කයේ වැඩේ මොකද? පොඩ්ඩක් හිතන එක. මේ හැම රිදෙන වෙලාවකම මට දැනෙන්න ඕන දෙයක් තියෙනවා. ඇයි මේ රිදුම් සහිත කයක් මට ලැබුණේ? ගිය සැරේ මම මලා නේද? ගිය සැරේ මැරෙන වෙලාවේ මම කොච්චර රූප බලලා තියෙන්නේ නැද්ද? කොච්චර සද්ද අහලා තියෙන්නේ නැද්ද? කොච්චර ගන්ධ, කොච්චර රස, කොච්චර පහස ලැබලා තියෙන්නේ නැද්ද? තිරිසන් සතෙක් වෙලා හරි හිටියානම්, දෙවි කෙනෙක් වෙලා හරි හිටියානම් නේද මොන පැත්තේ හිටියත් මම ඒව ලැබලා දෙන්නත් තියෙන්නේ. නේද? එතකොට ඇයි ආය ආයසරයක් ඇහක් හම්බුනේ? ගිය සැරේ මැරෙන වෙලාවේ මගේ තිබ්බ තණ්හාව කියන්නේ තව රූප දකින්න ඕනේ, තව සද්ද අහන්න ඕනේ, තව ගන්ධ, නේද? රූප නැතුව බෑ, සද්ද නැතුව බෑ, ගන්ධ නැතුව බෑ කියලා තියෙන තද බල රත් වීම තිබුණ නිසා වෙන් කරගෙන තියෙන පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් හේතුවෙන් හම්බුණා. නේද? හම්බුණා තමයි. නේද? මොකද උනේ මව් ගර්භයට වෙලා ඇති තරම් දුක් විඳා. එළියට ඇවිල්ලා ඇති තරම් දුක් විඳා. නේද? එතන ඉඳන් නැගිට ගන්න බැරුව, කතා කර ගන්න බැරුව නේද? ඇති තරම් දුක් විඳා. ඊට පස්සේ මොන්ඩිසෝරි යන දවසේ ඉඳලා නේද? ඈ අරන් බලන්න ජීවිතය අනිත් පැත්ත හරවලා බලන්න පොඩ්ඩක්. සැපද ඉඳලා තියෙන්නේ. නේද? ඊළඟට උදේ නැගිටින එක හැමදාම මම කියන්නේ උදේ නැගිටින එක සැපද? නෑ. මූණ හොදන එක? නෑ. උයන එක? නෑ. වැද්දන් බ්ලාස්ට් වෙන එක? නෑ. කනකොට? ආ එතකොට ටිකක් හොඳයි. ටිකක් නේද? පිඟාන හොදන එක අත හොදන එක? කරදරකාරී. හෙදි මදින එක? නේද? උතන ඉඳන් ගත්තොත් ඔක්කොම වැඩට යන එක, ගිහිල්ලා එන එක ඔය ඔක්කොම දවස පුරාවට තියෙන්නේ. මේ ශරීරයේ ශරීරයේ නේද සීත දැනෙනකොට, උෂ්ණ දැනෙනකොට, බඩගිනි දැනෙනකොට, පිපාසාව දැනෙනකොට මේ හැම එකක්ම දුකක්. නේද? කසන එක පවා ඒ මදිවට සැරෙන් සැරේ අධික දුක් සහිත ලෙඩ හැදලා හරහා දාලා වැඩිලා කෙඳිරික ගන්න ඉන්න බැරියෝ කියලා. එතන කන් කැක්කුම්, දත් කැක්කුම් මතක කරලා බලන්න දත් කැක්කුම් එහෙම හැදිලා නේද? විඳ දුක් දන්නවනේ කට්ටිය. මේ ඔක්කොටම හේතුව ගිය සැරේ ගිය සැරේ ඉවර කරගන්න බැරි වෙච්ච හින්දා <laughs> නේද? තණ්හාව කියන්නේ මොකක්ද? තණ්හාව දැනෙන ආකාරය. කාට හරි කොතනදී හරි හිතෙනවා නම් මට මේ අහවල් දේ දකින්නතු ඉන්න බෑ. හරිද? නොදක ඉන්න බෑ. නොදක ඉන්න බෑ. නොවසා ඉන්න බෑ. නොවිඳ ඉන්න බෑ. හරි. එහෙම ඒවා තියෙනවද දන්නේ නැහැ. අපිට නම් නැහැ හාමුදුරන්ට වෙන්න ඇති. නේද? දරුවෝ දකින්න නැතුව ඉන්න බෑ. අපිට තනියම ඉන්නකොට දැඩි පාළුවක් දැනෙනවා නම්. තනියම දවස් දෙකක් ඉඳුනහම පාළු නම්, පාළුයි නම් මොකද? වැඩේ තමයි. නැතුව ඉන්න බෑ. නොදක නොඅසා නොවිඳ ඉන්න බැරි ඒ නොදැක නොඅසා නොවිඳ ඉන්නකොට රත්විලි දැවිලි පිච්චිලි ඇති වෙනව නම් ඇතුලේ ඒ මොකද්ද? තණ්හාව. එහෙනම් මේ දැනුත් ඇත. මේ දැනුත් ඇතනම් දැන් මලොත් නැවත ඇස් ලැබේ. නේද? කන් ලැබේ. කකුල් ලැබේ. නාස් ලැබේ. කකුල් වැඩියෙන් ලැබේ. වලිග ලැබේ. හොට ලැබේ. නේද? කරගෙන තියෙන දේවල් වලට අනුව තමයි ලැබීම් ටික තියෙනවා. ඔය විදිහට සසර කොහේ හරි කනක් කොහේ හරි එන්න චූටි හැ කුකුලට හම්බෙලා තියෙන චූටි හැක. ඒක දෙපැත්ත දෙක තියෙන්නේ. අපිට වගේ මෙහෙම ත්‍රිමාණව පේන්නේ නැති මෙහෙම හරව හරව බලන්න ඕනේ. නේද? එක එක කෙනාට එකේ හම්බෙච්ච එකෙන් අමාරුවෙන් බලා ගන්න පොඩ්ඩක්. ඒ තණ්හාව. මේ ලෝකයේ තියෙන මේ වර්ණ වශයෙන් පේන දේවල් කෙරෙහි තියෙන තණ්හාව බලන්නකෝ. මේ මේ පාට ටිකක් බලන්න මේ. හැඩ වගේක්. පාට වගේකුයි හැඩ වගේකුයි බලා ගන්න නේද? ඕනෑද මේ ඩන්ඩොන් ඩන්ඩොන් ගාන ශබ්ද ටිකක් අහගන්න නේද? නාසයේ දැනෙන ගඳ දිවට ඉතින් දැනෙන දැන් ඔය වට්ටක්ක කොච්චර කාලා තියෙනවද? අඹ කොච්චර කාලා තියෙනවද? පාන් කොච්චර කාලා තියෙනවද? බත් කොච්චර කාලා තියෙනවද? තාමත් ඒ වුණාට හොඳට අඹරලා දාපු වට්ටක්ක ව්‍යංජනයක් නේද? නැත්තම් පාන් පෙත්තක් දැක්කහම තව සැරයක් ඕනේ. තව සැරයක් ඕනේ. මොකක්ද ඉතින් ඕක ඔය? නේද? එහෙනම් මෙන්න මේ වගේ මේ තණ්හාව කියන එක අයින් කරගන්න තමන් දිහා හරියට බලලා මේ ජීවිතේ ඇඟරි දෙන හැම වෙලාවකම මතක් වුණොත් මට ගිය සැරේ තණ්හාව අයින් කරන්න බැරි වෙච්ච ඉඳ මේ වගේ ශරීරයක් හම්බුනේ කියලා හැම නිමේෂයකම නේද හැම නිමේෂයකම තණ්හාව අයින් කරන්න තණ්හාව හඳුනා ගැනීමක් තියෙනවද නැද්ද එහෙනම් කොච්චර කොච්චර වේගෙන් පුළුවන්ද මේක කරන්න එහෙනම් ඒකටත් මොකද අපි කරන්න ඕනේ මේ සියලු කායික වේදනාවලට හේතුව අතීත තණ්හාව කියලා නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අසනීප වෙලා ඉන්න අය දැක්කහම Tamanට අසනීප වෙනකොට බඩගින්න දැනෙනකොට පිපාසාව දැනෙනකොට දාඩිය දානකොට මේ හැම වෙලේම පුරුදු කරනවා එක තැනක ඉඳගෙන ඉස්සලා පුරුදු කරනවා පුරුදු කළා පුරුදු කළා පුරුදු කළා මේ සංඥාව වෙන විදිහට හදා ගන්නවා එයා අනිවාර්යයෙන්ම බලන්න කොයි පැත්තටද යන්නේ කියලා ඒ විදිහට පුරුදු කරලා බලන්න ජීවිතේ කොච්චර වෙනස් වෙනවද කියලා තමන්ගේ අතුලාන්තයට හැරිච්ච සිතක් හැම වෙලෙම තියෙයි. බාහිර ලෝකෙට චෝදනා එන්නේ නැහැ එතකොට හිතේ. හරි සියලු දෙයට හේතුව මගේ තුල තියෙන තණ්හාව. මේක විසඳ ගන්න මාර්ගය හොයන තණ්හාව කියලා දැවුනොත් ඒක නැති කරන ක්‍රමවේදය හොයන එක ස්වභාවිකව සිද්ධ වෙන දේ. ගින්දර දැක්කහම ගින්දර නිවන්න දුවන්නේ ගින්දරට හේතු වෙන දේවල් හරියටම දන්න කෙනා හරියටම කරන එක. නේද? ගින්දරට හේතු වෙන්නේ සමහර විට තෙල් වගේ දෙයක් පිච්චිච්ච තෙල් වගේ දෙයක් ඉඳලා වතුර එහෙම දැම්මොත් ඒ ගොඩට තෙලක් පිච්චෙනකොට ඒකට වතුර දැම්මම මොකද වෙන්නේ? තවත් වැඩි වෙනවා ඒක. නේද? ඉතින් එහෙනම් අන්න ඒ වගේ හරියට හේතුව දන්නේ නැතුව ප්‍රතිකාර කරන්න කියලා සමහර අය ගිනි වැඩි කරගන්නවා. හරියට හේතුව තණ්හාවයි. තණ්හාව කියලා දැනෙච්ච කෙනාට ඒක නැති කරගන්න ක්‍රමවේදය හොයාගන්න හිත පෙළඹවීමක් සිද්ධ වෙන. එහෙනම් අද පැවරුම තමයි දැන් මේ සතියම අපි හිත හදන්න උත්සාහ කරනවා. සතියම අපි මේ කතා කරනවා. සතියම හිත සකස් කරන්න උත්සාහ කරනවා. මේ හැම දුකකටම හේතුව තණ්හාවයි කියලා තමන්ගේ අතුලාන්තයෙන් වේගෙන් නැగిලා යන විදිහට හිත සකස් කරගන්න අදාළ මෙනෙහි කිරීම ටික කරන්න ඕනේ. ඉතින් මේ විදිහට සම්මා සම්බුද්ධජනන වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරමින් අපේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ හැම දිනාටම ශක්තිය ධෛර්ය වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.